ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව මේ පොසොන් සමයේ පොසොන් සමයේත නියමිත ධර්මදේශනා මාලාවේ අද ගෞරවනීය දේශකයන් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව දීපාරාම විහාරාධිවාසී පූජ්‍යපාද හැලිගල්ලේ චන්දාලෝක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 උන්නමේ උදකං වත්තං යතා නින්නං පවත්තති ඒව මේව ිතෝ දින්නම් තේතානං උපකප්පති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වතුනි සතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම කාරණාව මූලික කරගෙන පින්වත් ඔබ සියලු දෙනා විසින් වෙනුවෙන්ම මේ ධර්මානුශාසනාව පවත්වන්නටයි අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ කල්පනා කරන්නේ. අද දවසේ පින්වත් ඔබ වෙනුවෙන් සිද්ධ කරන මේ ධර්මානුශාසනාව වෙනුවෙන් අපි මාතෘකාව විදිහට තබා ගන්නට යෙදුනේ හැම දිනාටම ඊටාම වටිනාකම වැදගත්කමක් තියෙන ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන තිරෝකුද්ද කියන പ്രേතවත්තුවට අයිති වෙන ගාථා දේශනාවක් මේ කාරණාව පිළිබඳව නැත්නම් මේ අනුශාසනාව බොහෝ විට හැම කෙනෙක්ටම ලොකු වැදගත්කමක් වටිනකමක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි අපි ගොඩක් වෙලාවට කල්පනා කරන කාරණයක්, කතා කරන කාරණයක්. අපේ මිය පරලවගේ ඥාතිවරු මොන වගේ තැන්වල ඉන්නවද දන්නේ නැහැ. මිය පරලවගේ ඥාතිවරුන්ගෙන් කොයි වගේ අයටද පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා සමහර වෙලාවට කල්පනා කරනවා. අපි කොහොමද ඒ අයට පිම්පෙත් දෙන්නට ඕන කියලා කල්පනා කරනවා. සමහර වෙලාවට හිතනවා මරණයටපත් වුණාට පස්සේ මරණයටපත් වෙන උදවිය പ്രേත ලෝකවලට යන්නේ ඇයි කියලා ඒ කාරණාව ගැන සමාජය තුළ මිනිස්සු කතා කරනවා. යම්කිසි කෙනෙක් එවැනි තැනක ගිහිල්ලා උත්පත්ති ලැබුවා නම් ඒ කෙනාව ගලව ගන්න අපිට විකල්පයක් නැද්ද කියලා මිනිස්සු කල්පනා කරනවා. මේ പ്രേත ලෝකය හා සම්බන්ධ ගොඩක් ප්‍රශ්න මිනිස්සු තුල තියෙනවා. ඒ නිසා අපි අද දවසේ මේ මාතෘකාව මේ ධර්මානුශාසනාව වෙනුවෙන් තෝරගන්නට යෙදුණා. කාටත් වටිනකමක් වැදගත්කමක් වගේම එදිනදා ජීවිතයේ ඇති වෙන ගොඩක් ප්‍රශ්නවලට උත්තර අද මේ ධර්මානුශාසනාවෙන් ඔබට ලබා ගන්න පුළුවන්. එනිසා මේ වෙලාවේ කවුරුත් කල්පනා කරන්න අපි හැම දෙනාම මේ ධර්මානුශාසනාව එකඳ සිතින් යුතුව බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳ ප්‍රසාදයක් පැහැදීමක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා කියලා හිත පුරාම පළමු කොට කල්පනා කරන්නට ඕන. ඒ අදහස හිත පුරාම පැතිරලා යනකොට අපි මේ දේශනා කරන කාරණයක් කාරණයක් පාසා හොඳට හිත මෙහෙවනකොට මහා කුසලයක් විනක් ඔබ තුල ගොඩ නැගෙනවා ඇති වෙනවා. මේ වෙලාව උනත් ප්‍රයෝජනයට අරගන්න පුළුවන් ඒ ඇති කරගන්න කුසලය, ඇති කරගන්න පින මිය පරලව ගිය ඥාතීන්ට දෙවියන්ට අනුමෝදනා පවත්වන්නට. එනිසා අපි හැම දිනාටම මේ ධර්මානුශාසනාව දෙවියන්ට මේගේ ඥාතීන්ට ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ජීවත්ව ඉන්න ඔබට අද දවසේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන හැම දිනාටමත් ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකටපත් වෙන්නට වහවහාම මේ පින් කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැමෝම තම තමන්ගේ සිත් සතන් තුළ ගොඩනගා ගන්නට හොඳයි පළමු කොට. පින්වතුනි මරණයටපත් වෙන උදවිය ගමන් කරන නැත්නම් ඊළඟ උපත සිද්ධ වෙන ස්ථාන දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ ස්ථාන දෙක අපි හඳුන්වන නම තමයි සුගතිය සහ දුගතිය. යම්කිසි ජීවත් වෙලා ඉන්න කෙනෙක් බාල මහලු ભેදයක් ඇත්තේ යම් කෙනෙක් මරණයටපත් වෙනවද නිවන් සම්පත්තිය නැත්නම් නිර්වාණය කියන තැනටපත් නොවුන ඉන්නේ පිටහ ඉන්න හැම කෙනෙක්ම සුගතිය සහ දුගතිය කියන මේ දෙතැනින් එක තැනක උපදිනවා. පින්තුම් දන්නවා දුගතිය කියලා කියන්නේ සතර අපායට. සුගතිය කියලා කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවලට. දුගතිය නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා කොටස් හතරකට බෙදෙනවා. ඒ හතර තුලත් විවිධ අංශ, විවිධ කොටස්, විවිධ අතුවිති පැතිරලා කියලා තියෙනවා. නිදසුනක් ගත්තොත් නරකය කියන තැන බෙදෙනව තව කොටස් 8කට. ඒකට කියනවා අටමහා නරකය, අටමහා නිවන කියලා. പ്രേත ලෝකත් එහෙමයි, තිරිසන් ලෝකත් එහෙමයි. අද අපි මේ දේශනාව තුළින් සාකච්ඡා කරන්නේ අනුශාසනා කරන්නේ പ്രേත ලෝකය පිළිබඳව. ධර්මය තුළ බණපොත තුළ සිංහතුනි මේ പ്രേත නැත්නම් പ്രേත කියන වචනය මූලික කරලා තියෙන්නේ මරණයටපත් වෙන මියපරලව යන කෙනාව හඳුන්වන්නේ. හැබැයි പ്രേත කියන වචනේ අරගත්ත ගමන්ම අපේ හිතේ ඇඳෙන රාමුවක් විදිහක් ක්‍රමයක් තියෙනවා. പ്രേත කියන වචනේ ඇහෙනකොටම අපිට දැනෙන විදිහක් තියෙනවා. කවුද ප්‍රේතයෝ කියන්නේ? හැබැයි අපි දැනගෙන, හදාගෙන, හිතේ ගොඩනගාගෙන ඉන්න විදිහට නෙවෙයි මේ ප්‍රේත කියන වචනේ භාවිතා කරන්නේ මෙලවින් පරලොවට යන තැනත්තා යන කෙනා හඳුන්වන්නට ප්‍රේත කියන වචනේ භාවිතා කරනවා. ගොඩක් වෙලාවට සතර අපායට යන්න අකුසල කර්ම, පාප කර්ම හේතු වෙනවා. කැමති වුණත් අකමැති වුණත් පාප කර්ම කරලා තියෙන පව්කම් ප්‍රබලයි නම් ඒවා එළිය සමාජයේ දැනගත්තත් නොදැනගත්තත් අපි වටේ ඉන්න උදවිය දැනගත්තත් නොදැනගත්තත් ඒව ගැන දන්න එකම කෙනෙක් ඉන්නවා ඒ තමයි තමන්. එනිසා තමන්ගේ හිතට තමන්ට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මරණයටපත් වෙන උදවිය දුගතියට යන්නට පව්කම් අකුසල කර්ම ප්‍රධාන හේතුවක් වෙනවා. සුගතියට යන්න කුසල කර්ම පින්කම් ප්‍රධාන හේතුවක් වෙනවා. කෙනෙක්ට പ്രേත ලෝකයක ගිහිල්ලා උපදින්නටත් පාපයක් අකුසල කර්මයක් තමයි මූලික වෙන්නේ. අපි දන්නවා මිනිස්සු මරණාසන්න වෙනකොට මරණයටපත් වෙන්න ලං වෙනකොට බණ පොතේ තියෙනවා ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියලා pāli වචන කීපයකින් හඳුන්වනවා කර්මය. එමතුනි සමහර අයට මරණයට පත්වෙන වෙලාවට කල්පනා වෙනව මතක් වෙනවා තමන් ජීවිතේ කළා තියෙන ප්‍රබල කුසල කර්ම. හැම කෙනෙක්ම ජීවිතේ ඒව ගොඩනගා ගන්නට ඕන. ඒ ප්‍රබල කුසල කර්ම අපේ ධර්මයේ සඳහන් වෙන වචනයක් තියෙනවා. ඒවට කියනවා අටමහා පින්කම් අටමහා කුසල. අටමහා කුසල් වලින් මිනිසුන්ට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි සාංගික දානමය පින්කම. ඒ කියන්නේ එක හාමුදුරු කෙනෙක්ව හෝ වඩම්වල වඩා හිඳුවල ඉමම් වික්කම් වික්කු සංගස්ස දේම කියන පාඨය කියලා සංඝ සතුව දානයක් පූජා කිරීම. පළමුවෙන්ම තමන්ට ලෙහෙසියෙන් කරගන්න පුළුවන්කම තියෙන අතමහා කුසල් වලින් ප්‍රබල කුසල කර්මය. තව එකක් තියෙනවා ලෙහෙසියෙන් මිනිස්සු නිතර දෙවේලේ කරන්න හුරුුන. ඒ තමයි අෂ්ඨ පරිස්කාර පූජාව. ඒ වගේම තමයි මේ මේ මාසේ නැත්නම් මේ ඇසළ මාසේ වස් ආරාධනාවත් සමග වස් අවසාන වෙනකොට කටින පින්කම් කටින මාසෙ චීවර මාසෙ කටින පින්කම් මාසෙ ආරම්භ වෙනවා. කටිනේ කියලා කියන්නේ අටමහා කුසල් වලට අයත් වන ප්‍රබල කුසල කර්මයක් ප්‍රබල පින්කම. යම් කෙනෙක් ජීවිතේ මේ අටමහා කුසල් දැනගෙන දැන නොගත්තොත් අපි මේ වගේ තියෙන වටිනකම දන්නේ නැහැ. ඒ නිසා කවුරුත් අටමහා කුසල් පිළිබඳව දැනගන්නට ඕන මොනවද කියලා. පොතපත කියවලා හරි කමක් නැහැ ටිකක් දැන කියාගෙන ඉන්න එක කාට කාටත් වටිනවා. එතකොට තමන් මේ පින්කම තුළ නිරත වෙනකොට තමන් මේ පින්කම තුළ නියැලෙනකොට තමන් දන්නවා මේ මොන වගේ පින්කමක්ද මම කරන්නේ කියලා. අටමහා කුසල්වල දානය, කටින පින්කම, අටපිරිකර පූජාව මේ ආදී වශයෙන් තියෙන පින්කම් අට දැනගෙන කියාගෙන ඉන්න ජීවිතේ මැරෙන්න කලින් පුළු පුළුවන් විදිහට එකක් දෙකක් හරි සැදැහැසිතින් යුතුව ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. යම් කෙනෙක් මරණයට පත් වෙනකොට පින්වතුනි මේ කියන අටමහා කුසල් ගණයට අයත් වන ප්‍රබල කුසල කර්මයක් කරගෙන තිබුණොත් ඒ කුසල කර්මය මරණාසන්න වේලාවේදී කල්පනා වුණු එහෙම නැත්නම් තමන්ගේ වටේ ඉන්න යම් කිසි කෙනෙක්ට ඒ කුසල කර්මය මෙනෙහි කරවන්න කල්පනා කරවන්න පුළුවන්කම ලැබුණොත් එයාගේ උපත සුගතියට යන්න පාර හැදෙනවා. සුගතියට යන්නට පාර හැදෙනවා. අටමහා කුසල් වගේම තමයි පින්වතුනි අකුසල පැත්තක් තියෙනවා. ඒවට කියනවා ආනන්තරීය පාප කර්ම. මේ ආනන්තරීය පාප කර්ම වලින් එකක් හරි මරණාසන්න වෙලාවේදී තමන් මේ ජීවිතේ කරලා තියෙනවා නම් ඒ වගේම තමයි පෙර ජීවිතයක හෝ කරලා තියෙනවා නම් මතක් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ආනන්තරීය පාප කර්මයක් මේ ජීවිතේ හෝ කරලා අවසාන අවස්ථාවේදී මතක් වුණොත් කල්පනා වුණොත් සිහියට ආවොත් ඒකාන්තයෙන්ම ඊළඟ ජීවිතය දුගතියට යන්න හේතු වෙනවා. අපි කල්පනා කළත් නොකළත් සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් ආනන්තරීය පාප කර්ම ටිකක් දැන කියා ගන්න මව මැරීම, පියා මැරීම, සංඝ ભેදය, බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම, රහතුන් වහන්සේ ඝාතනය. එතකොට මේ කාරණා ටික ටිකක් දැන කියා ගන්න එක හොඳයි. අද සමහර වෙලාවට මේ අකුසල කර්මවල තියෙන බරපතලකම නොදන්න හින්දා අම්මා තාත්තගේ උනත් දෙල්ල මිරිකන තත්වයට සමාජයේපත් වෙලා තියෙනවා. බණ පොතපත කියවලා මේ වගේ අකුසල කර්ම විපාක දෙන විදිහ දැනගත්තොත් එවැනි කෙනෙක් කවදාවත් මේ අකුසල කර්ම කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා කවුරු කවුරුත් දැන කියා ගන්න එක හොඳයි, ඉගෙන කියා ගන්න එක හොඳයි. මේ වගේ තියෙන කුසල කර්මවල තියෙන ආනිසංස පැත්තත්, අකුසල කර්මවල තියෙන විපාක පැත්තත් ගැන දැන කියා ගන්න එක හොඳයි. අපි යම්කිසි විදිහකින් එවැනි ප්‍රබල අකුසල කර්මයක් කරලා තිබුණොත් මතක තියාගන්න ඒක හිතේ වැඩි ඉඩක් අරගෙන තැම්පත් වෙනවා. වැඩි ඉඩක් අරගෙන තැම්පත් වෙනවා විතරක් නෙවෙයි බොහෝ වෙලාවට ගෙවෙන හෝරාවල් වලදී වැඩි ඉඩක් අරගෙන තැම්පත් වුණ අර අකුසල කර්මය නැවත නැවත සිහිගන්වන්නට පුළුවන්කම තියෙනවා. නැවත නැවත ඒ අකුසල කර්මය සිහිගන්වනකොට සිහිපත් වෙනකොට සමහර විට අකුසල් පෞරස් වෙනවා. කුසල කර්ම පැත්තත් එහෙමයි. අටමහා කුසල් ගණයට අයත් වෙන පින්කම දැන කියාගෙන හොඳට කරලා තියෙනවා නම් අපි හිතමු කටින පින්කමක් වගේ දෙයක් කියලා. දැන කියාගෙන කරලා තිබුණොත් ඒක හිතේ වැඩි ඉඩක් අරගන්නවා අර කර කුසල කර්මය තැම්පත් වෙන්නේ. එතකොට මේ කියන කොටස් දෙකෙන් යම්කිසි විදිහකින් කුසල කර්මයක් කළා තිබුණොත් සුගතියට පාර හැදෙනවා අකුසල කර්මයක් කළා තිබුණොත් දුගතියට පාර හැදෙනවා මේ කියන අකුසල කර්ම ප්‍රධාන වශයෙන්ම පින්වතුනි නරකයට නිරයට යන්න හේතු වෙනවා කුසල කර්ම දිව්‍ය ලෝක සම්පත් ලබන්න හේතු වෙනවා പ്രේත ලෝකවල උපදින්නට ගොඩක් වෙලාවට හේතු වෙන ප්‍රධාන කාරණාවක් තමයි පින්වතුනි අපි ජීවත් ජීවත් වෙලා ඉන්න කාලේ මේ භෞතික ලෝකේ එකතු කරගෙන තියෙන දේවල් වලට දැඩිව තියෙන ආශාව. භෞතික ලෝකේ රැස් කරගෙන තියෙන දේවල් වලට දැඩිව තියෙන ආශාව പ്രേත ලෝකවල උපදින්න හේතුවක් වෙනවා. එතකොට පංච සීලය අරගත්තාම පංසිල් පද පහ කඩ කරනකොට ඒක තුල ආරක්ෂා නොවෙනකොට ඒකත් හේතුවක් වෙනවා කෙනෙකුට പ്രേත ලෝකයට යන්න. සත්ව ඝාතනය, මනුෂ්‍ය ඝාතනය പ്രേත ලෝකවල උපදින්න හේතුවක් වෙනවා. කාමයේ වර්ධවා හැසිරීම പ്രേත ලෝකවල උපදින්න හේතුවක් වෙනවා. එකක් പ്രേතවත්ව කියවට කමක් නැහැ. ওই පංච පුත්තකාදානි പ്രേතවත්ව, හිරෝ කුඩ්ඩ പ്രേතවත්ව ගෝණ പ്രേතවත්තුව, සත්තපුත්තකාදානි പ്രേතවත්තුව එකක් දෙකක් හරි මැරෙන්නට කලින් කියවලා තිබුණට වරදක් නෑ. හේතුව අකුසල පාර්ශවය ගැන අවබෝධයක් අපිට නැත්නම් ලැබෙන්නේ නෑ. මේ කරන අකුසල කර්මවල විපාක ඒ අය විඳි කොයි විදිහටද කියන එක ගැන අපි දැන කියා ගත්තොතින් තමයි අපිට ඒ පවෙන් බැහැර වෙන්නට පුළුවන් ඉඩකඩ පුළුවන්කම ලැබෙන්නේ. එනිසා පුළුවන් තරම් ජීවිතේ අපි පන්සිල් පද පහ රකින්නට උත්සාහවත් වෙන්නට ඕන. ඒ වෙනුවෙන් ටික ටිකාරේ හිත හුරු කරන්නට ඕන. මේක ගනුදෙනුවක් නෙවෙයි පන්සිල් කියලා කියන්නේ. අපි දානෙ දිත් දෙනම්, පිරිත දිත් සමාදන් කරනවා, පොය දවසේ පන්සලේදී සමාදන් කරනවා බෝධි පූජාවේදී සමාදන් කරනවා වෙනත් යම්කිසි උත්සව කටයුත්තක් වෙනවාද එතනදී සමාදන් කරනවා මේක සමහර වෙලාවට අද මිනිස්සු චාරිත්‍රයක් විදිහට අරගත්තා මිසක අවබෝධයෙන් යුතුව මේ තුල හික්මනවා අපි දකින්නේ ගොඩක් අඩුවෙන්. පිනතුන් බලන්න සමහර වෙලාවට මේ පංච සීලය රකින්නේ නැති වුනහම ආරක්ෂා කරන්නේ නැති වුනහම ඔය කියන പ്രേත ලෝකවල ගිහිල්ලා උපදිනවා වගේම මේ අපේ ඇස් දෙකට පේන ලෝකයේ තුලත් ඒ වගේ විපාක භුක්ති විඳිනවා අපි සමහර වෙලාවට දකිනවා. මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන කරන කෙනෙක් ඒ ද්වේෂය ඉස්මතු කරගෙන මෝහය ඉස්මතු කරගෙන ඒ අකටයුත්ත කළොතින් එහෙම ඒ වරද කළොතින් එහෙම ඒ කාන්තයි එයාගේ ඊළඟ ජීවිතයේ දුගතියට යනවාමයි. ඔය පංචකුත්ත කාදානි ප්‍රේතවත්තු එහෙම කියවන්න පංචකුත්ත කාදානි ප්‍රේතවත්තුවේ තියෙන්නේ ඒ විදිහට තමන්ගේ එක එකට හිටපු කාන්තාවකගේ කුසේ පිළිසිඳගත් දරුවෙක්ගේ ඒ දරු ගැබ හලන්න විනාශ කරන්න නැති කරන්න උත්සාහ කර කරපු එකේ ප්‍රතිඵල ලැබපු විදිය. දරුවෝ පස් දෙනෙක් උදෑසන කාලේ, දවල් කාලේ, සවස් කාලේ පස් දෙනා බැගින් බිහි කර කර ඒ പ്രേත ලෝකයේ තුල රිත්‍රිය දුක් විඳිනවා. දරුවෝ පස් දෙනෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් හිතන්නේ പ്രේත ලෝකවලට ගියහම සිසේරියන් කල්ලන් නෙවෙයි දරුවෝ බිහි කරන්නේ. අම්මා කෙනෙක් සාමාන්‍ය දරු උපතක් ස්වභාවිකව සිද්ධ කරනවට වඩා වැඩි වේදනාවක් අර තැන්වල විඳින්න වෙනවා. හිතන්න එක්කෙනෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් විඳින වේදනාව කොයි වගේද? ඒ හා සමානව පස් දෙනෙක් දරුවෝ බිහි කරනකොට එක හෝරාවක් දෙකක් තුලදී මොන වේදනාවක්ද මොන පීඩාවක්ද කාට දිවසන්න පුළුවන්? පංචකුත්තකාදානිපේතවත්ව කියවන්නේ. manuss ලෝකයේ තුල සමහර වෙලාවට අපි දකිනවා ඔය අධික ලෙස අධික ලෙස කාම සම්පත් වලට කම් සැපට එහෙම නැත්නම් කාමයේ සුමිච්ඡාචාරා ශික්ෂාපදේ අධික ලෙස ස්ත්‍රී පුරුෂ සේවනයේ තුල නිරත වෙනකොට ඒවට ලැබෙන ඵල විපාක මොනවද? පින්තුනි නොපෙනෙන പ്രേත ලෝකයේ තුලට ගිහිල්ලා දුක් විඳිනවා විතරක් නෙවෙයි මතක තියාගන්න මේ පියවි ඇස් දෙකට පෙනෙන්නට අපිට පේනවා සමහර වෙලාවට මේ ලෝකයේ තුල තිරසංගත තත්වයන් වලටපත් වෙලක් සමහර වෙලාවට ඒ දුක් විඳින හැටි. මනුස්ස ජීවිත ලබාගත් සමහර වෙලාවට ලබාගෙනත් ඒ වගේ අකුසල කර්ම විඳින හැටි. සමහර වෙලාවට සමහර අයට ඒ වගේ අකුසල කර්ම විදිහට ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත කියන දෙකෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ දෙපාර්ශවයටම නැති පිරිසක් විදිහට උපදිනවා. ඒ අකුසල කර්මය තව විපාක දෙන්නේ කොහොමද? ඒ දෙපාර්ශවයකම නැති කෙනෙක් විදිහට ඉපදෙනවා වගේම සමාජයෙන් ගර්හාවට, ගැරහුමට පිළිකුලට ලක් වෙනවා. ඒ අකුසල කර්මවල විපාක තිරිසන් ලෝකවලට ගියොත් මොකද වෙන්නේ? බලන්න සුනකය සමහර වෙලාවට පින්වතුනි එක සුනක දෙනකට නැත්නම් ඒ ගැහණු සතෙකුට සුනකයෝ කීප දෙනෙකුගේ උවමනා එපාකම් වරින් වර වරින් වර ඉටු කරන්න වෙනවා. ඔබට අස්පනා පිට සමහර වෙලාවට පේනවා. ඒ සතර වේදනාවෙන් ගැලවෙන්න මොනතරම් උත්සාහ කරනවද කියලා බලන්න. නමුත් ගැලවෙන්න දෙන්නේ නැහැ. ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මොකක්ද හේතුව? මේ ඒ තැන්වල ගිහිල්ලා ඉපදුනා මේ ආරක්ෂා වීමට නැත්නම් රැකීමට නැත්නම් හික්මීමට තියෙන අවස්ථා ශික්ෂාපද කඩකිරීමේ ඵල විපාක. ඒ නිසා නොපෙනෙන ලෝකේ විතරක් නෙවෙයි ප්‍රේත ලෝකයේ තියෙන්නේ. අපිට මේ පේන ලෝකයේ තුලත් ඒ කරන අකුසල කර්ම වලට විපාක විඳිනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔබ හොඳට කල්පනා කරන්න හිතන්න තිරිසන් ලෝකයකට ගියත් ඒ වගේම නරකයට ගියත් പ്രേත ලෝකයට ගියත් යන්නේ අකුසල කර්ම නිසා පව්කම් නිසා. තිරෝකුඩ പ്രേතවත්ව බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමා අරමුණු කරගෙන දේශනා කළේ හරිම වටින සූත්‍ර දේශනාවක්. තිරෝකුඩ සූත්‍ර දේශනාවක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අපේ මිනිස්සුන්ට කියා දුන්නා. චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නට කලින් චතුරාර්ය සත්‍යෙන් බණ කියන්නට කලින් මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගත්ත මිහිඳු හාමුදුරුවෝ පළමුවෙන්ම පවෙන් ඈත් කරා പ്രേතවත්ව දේශනා කළා. පිනට බල කළා විමානවත්ව දේශනා කළා. අද නම් සමහර වෙලාවට අපිට ඇහෙනවා. පින් කියන ඒවා අවශ්‍ය නැහැ. පින් කියන ඒවා සසර දික් කරන්න හේතු වෙනවා. ඒවා අපි වෙනමම දීර්ඝව කතා කරන්න ඕන කාරණා. නමුත් මේ වෙලාවේ තේරුම් ගන්නට ඕන දේ තමයි පින්වතුනි සසර නිවන් දකින මොහොත දක්වාම පින කියන එක අවශ්‍යයි. නිවන් දකින මොහොත දක්වාම පින කියන එක අවශ්‍යයි. නිවන් දකින ගමනට නිවනට උත්සාහවත් වෙන ඔබට සිව්පසය ඕනේ. නිවනට උත්සාහවත් වෙන ඔබට දීර්ඝායුෂ ඕනේ. නිවනට උත්සාහවත් වෙන ඔබට හොඳට ඇහෙන කන් දෙකක් හොඳට පේන ඇස් දෙකක් අතපය අංග විකල නොවුන උපතක් ඔබට ඕනි. ඒව ලැබෙන්නේ කොහොමද? ඉබේ ලැබෙන්නේ නැහැ. ඒව ලැබෙන්නේ පිනක් එක්ක. ඒව ලැබෙන්නේ කුසලයක් එක්ක. ඒ නිසා අපි පින අතහරිමු. ඒකට තැනක් එනවා. එතනට කලබල වෙන්නට අවශ්‍ය නැහැ. දරුවෝ යොමු කරන්න, වැඩිහිටියෝ යොමු වෙන්න, අමල තාත්තලා යොමු වෙන්න, අකුසලයෙන් පුළුවන් තරම් අත මිදෙන්න ගැලවෙන්න. කිසිම විදිහකින් අල්ලපු gedara කෙනාටවත් එහා පැත්තේ වැටමාන්නේ ඉන්න කෙනාටවත් වචනයකින්වත් හානියක් උපද්‍රවයක් කරන්නට එපා මේ වචනයත් ප්‍රබලයි පින්වතුනි දුගතියට යන්න. ඒව බණ පොතපත කියවනවා නම් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔබට ඒව අහන්න තේරුම් ගන්න පුළුවන් මේ සම්බදානං ධම්මදානං ජිනාති කියලා කිව්වෙ නිකන් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ. මේ ධර්මය කියන එක මිනිස්සුන්ගේ අකුසලය මැඩ පවත්වලා කුසලය ඉස්මතු කරන්න ධර්මානුශාසනාවක් කොච්චර ඉවහල් වෙනවද පින්නතුනි. බණ ටිකක් ඇහුවාම ධර්ම ශ්‍රවණය කළාම එකතැනක වාඩි වෙලා සමාධිගත හිතින් බණ ටිකක් ඇහුවට පස්සේ පින්වතුනි භෞතික ලෝකයේ තුල එකතු කරගන්න දේවල් වලට වඩා මොන තරම් සැනසෙල්ලක් මේ මනසට ලැබෙනවද අම්මා මැරිලා හත් දවසේ බණ කියනකොට තාත්තා මැරිලා පාසකූලේ දෙන වෙලාවට අර මහා වේදනාව යටපත් කරන්නේ ධර්මයෙන් ලෝකයේ සත්‍යතාවය කියා දීලා. එතකොට අපි මේ කරන්නේ ඒ කියන දෙය. අපි මේ අනුශාසනාව තුළින් කරන්නේ ඔබට අර කියන යටපත් තුන කුසල ශක්තිය මතු කරන එක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව බුදුහාමුදුරුවෝ බිම්බිසාර මහරජතුමාට දේශනා කරන්නේ. මොකද හේතුව പ്രേත ලෝකවල ඉන්න උදවියට පුළුවන්කම තියෙනවා මනුස්ස ලෝකයේ තුල ඉන්න තමන්ගේ ඥාතිවරුන්ට බලපෑම් කරන්න. කොහොමද බලපෑම් කරන්නේ? බලපෑම් කරන විදිහ තිරෝකුද්ද සූත්‍ර දේශනාවේ තියෙනවා. පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ දවස බුදු උන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක මහා සංඝරත්නය වෙනුවෙන් දන්පැන් පූජා කළ මිනිසුන්ගේ හිත් කඩපු පාප කර්මය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට වෙන් කළ දානෝපකරණ සොරකම් කරලා පරිභෝග කිරීමේ අකුසල කර්මය. විපාක බින්දා බිම්බිසාර මහරජතුමාගේ ඥාතිවරු. පොස්ස බුදුරජාණන් වහන්සේගේ දවස ඉඳලා විපස්සී බුදුහාමුදුරුවන්ගේ දවස දක්වා මහා වද වේදනාවක් പ്രേත ලෝකවල ඉපදිලා මේගොල්ලෝ විඳිනවා. හරීම දුක් සහිත තැනක් පින්වත්නි. යන්න තියා පින්වතුනි එවැනි තැනක ගිහිල්ලා උපදින්නවත් කවදාවත් ප්‍රාර්ථනා කරන්නට එපා. අපි මේ අනුශාසනාවන්ගෙන් ඔබට කියා දෙන්නේ ඒ දේ. සුගතියට යන්න පුළුවන් තරම් පින් කුසල් කරන්න. ඉර බැහැලා ඉර උදා වෙන දවසක් දවසක් පාසා ජීවිතවල තියෙන හිත්වල තියෙන කුහකකම් අඩුපාඩුකම් දැරදී පුළුවන් තරම් අයින් කරන්න දුරු කරන්න තමන් තමන්ගේ හිත දිහා බලබල අනෙක් කෙනාගේ වැරදි හොයන්න යන්න එපා අනෙක් අය කළ නොකළ දේවල් හොයන්න යන්න එපා මුලින් තමන් දිහා බලන්න තමන්ගේ හිත හැදිලාද තමන්ගේ හිත සකස් වෙලාද තමන්ගේ වචනය කොහොමද තමන් හිතන විදිය කොහොමද තවම තමන් තවමත් අනුන් ගැන ඉරිසියාවෙන් බලනවද මේ හිත ඇතුලේ තවමත් අනුන් ගැන ද්වේෂය උපදිනවද මේ වචනවල තාමත් තරහව කුහකකම ද්වේෂය මතුවලා තියෙනවද ටිකක් හිතන්න තමන් ගැන කල්පනා කරන්න පුස්ස බුදුරජාණන් වහන්සේගේ දවස බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වෙනුවෙන් වැය කළ වෙන් කළ දානෝපකරණ පරිභෝග කිරීමේ සොරසිතින් පරිභෝග කිරීමේ වරදට බිම්බිසාර රජතුමාගේ ඥාතිවරු ගිහිල්ලා ඉපදුනා പ്രേත ලෝකේ. කන්න බත් ටිකක් නැති, කන්න ආහාර ටිකක් නැති, බොන්න වතුර ටිකක් නැති, සාපිපාසාදී මහා දුකකින් පීඩාවටපත් වුණා. වතුර කියන වචනය ඇහෙනවා නමුත් ඇති තැනක් නැහැ. ආහාර කියන වචනය ඇහෙනවා නමුත් ඇති තැනක් නැහැ. ඩිංගක් හිතන්නේ අපිට වේල් දෙකක් කන්න නැති වුණොත් වේල් දෙකක් අපිට දවසේ පැය 5ක් 6ක් වතුර නැතුව ඉන්න පුළුවන්ද කියලා බලන්න මොන තරම් වේදනාවක් විපාසයක් ඇති වෙනවද බලන්න. ඒ නිසානේ බුදුහාමුදුරෝ දේශනා කරේ ඒක නාමකින් කියලා රාහුල හාමුදුරන්ගෙන් අහනකොට රාහුල හාමුදුරුවෝ උත්තර දෙනවා සබ්බේ සත්තා ආහාරච්චිකා කියලා. මේ ආහාරය පුද්ගලයෙක්ගේ සත්වයෙක්ගේ මිනිස්සෙක්ගේ ජීවිතයේ යැපෙන්න පෝෂණය වෙන්න කොච්චර ප්‍රබලයිද? പ്രേත ලෝකවල ගිය ඉපදුන අයට ආහාර නැහැ. പ്രേත ලෝකවල ඉපදුන අයට වතුර නැහැ. ඒ වේදනාවෙන් ඒ වේදනාව විඳ විඳ විඳ විඳ විඳ විඳ තමන්ගේ ඥාති කෙනෙක් හරි තමන්ට පින් ටිකක් දීලා තමන්ව සුගතියට ගනීද කියලා බලබලා බලබලා එන. විපස්සේ බුදුහාමුදුරන්ගේ දවස මේ പ്രേතය කුස්ස බුදුරජාණන් වහන්සේගේ දවස් ඉඳලා විපස්සී බුදුහාමුදුරන්ගේ දවසක් පහළ වෙලා උන්වහන්සේ බණ කියන තැනදී ඥාති പ്രേතවරු පින් අනුමෝදන් වල සුවපත් වෙනකොට අඬ අඬ කඳුළු පෙර පෙර ඇවිල්ලා ඇහුවා අනේ භාග්‍යවතුන් වහන්සේ අපි කවදද ගොඩ යන්නේ අපිට කවදද පින් ටිකක් අනුමෝදන් කරන්නේ අපේ ඥාති කෙනෙක් කියලා ඒ වෙලාවේ කියනවා මටවත් වෙන කාටවත් ඔබව ඔබලව ගලවන්න පුළුවන් කමක් නැහැ අනාගතයේ දවසක ඒ කියන්නේ විපස්සී බුදු පියාණන් වහන්සේගෙන් පස්සේ උපදිනම මේ ලෝකේ ගෞතම තථාගතයන්න් වහන්සේ. උන්වහන්සේගේ දවස බිම්බිසාර කියන රජ කෙනෙක් ඔබේ ලේ ඥාතිවරයෙක්. ඔහු වේළුවනාරාම පූජාව කරනවා එදාට පින්පෙත් අනුමෝදන් කරනවා එතෙක් ඔබලා මේ දුක් විඳ විඳ යන්නට ඕන කියලා කියනවා. ඒ වචනය උනත් සනසිල්ලක් උනා. දිනක් දිනක් පාසා කල්ප ගානක් ගෙවෙනකොට ගෙවෙනකොට බලබලා බලබලා හිටියා. කවදද කවදද අපේ ලේ ඥාතිවරයා පින් දෙන්නේ කියලා. බිම්බිසාර රජතුමා වේළුවනාරාම පූජාව කළාට ඥාතිවරු මතක් කළේ නෑ. අන්න ඒ අය බලපෑම් කරනවා. පින්වතුනි මේ ඇස් දෙකට පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකය විශාලයි. අපේ මේ ඇස් දෙකට මේ මසසට පේන්නේ හරි සීමිත ප්‍රමාණයක්. මේ වෙලාවේ බණ අහන ඔබට කුස්සිය ඇතුලේ ඉන්නේ කවුද කියන එක පේන්නේ නැහැ. කුස්සියේ දොර ඇරගෙන ඇතුලට එන්නේ කවුද කියන කෙනා පේන්නේ නැහැ. ගෙදර ඉහළට ගහලා තියෙන තාත්තෙන් එහා පැත්තේ ඇවිදගෙන යන්නේ කවුද කියලා පේන්නේ නැහැ. ඔබ පිටිපස්සේ මේ වෙලාවේ හිටගෙන ඉන්නේ කවුද කියලා පේන්නේ නැහැ. ඇස් දෙකට පේන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඇස් දෙකට නොපෙනෙන ප්‍රමාණය වැඩි. പ്രേත ලෝකයක් කියලා කියන්නේ പ്രേත ලෝක කියන්නේ ඇස් දෙකට නොපෙනෙන තැනක්. හැබැයි එයාලට පුළුවන්කම තියෙනවා අපේ අය උනත් සමහර වෙලාවට දාන ආදී පින්කම් කරනවා. අපේ ඥාතිවරු හීනෙන් දැක්කා. අපේ ගෙදර ඇවිදිනව දැක්කා. හිස නැතුව කඳ විතරක් පෙනුණා. මෙයාගේ නොඑක් දේවල් කියලා හිතලා පින්කම් කරනවා. බිම්බිසාර රජතුමා වේලවනාරාම පූජාව කළ පින් අනුමෝදනාව කළේ නැහැ. එදා රාත්‍රී කාලේ මේ අය මහා වියරු විදිහට ඇවිල්ලා රජතුමා ඉදිරියේ කෑ ගහලා පෙනී හිටියා. ඒ පෙනී හිතලා මොකද්ද සංඥා කරන්නේ අපිට පින් දෙන්න පින් දෙන්න බිම්බිසාර රජතුමාගෙන් පින් අනුමෝදන් වෙන්නට මග ඇරුණොත් තව කවදා කොතනක පින් ගන්න ලැබෙයිද හිතන්න මේ සසර කොච්චර වේදනාකාරීද මේ ගමන කොච්චර භයානකයිද කියලා කල්පනා කරන්න. ඒකයි වැරදි වලින් අත මිදෙන්න කියන්නේ. ඒකයි පංචශීලය රකින්න කියන්නේ. ඒකයි සිතින්, කයින්, වචනයෙන්, තුන්දරින් සිද්ධ වෙන අකුසල කර්ම, පාප කර්ම නැති කරන්න දුරු කරන්න කියලා කියන්නේ හික්මුණු කෙනෙක් වෙන්න කියලා කියන්නේ නිකම් නෙවෙයි. බිම්බිසාර රජ රජතුමා මග ඇරුණා නම් මේ අයට නැවත කවද කොතන පින් අනුමෝදන් වෙන්නට ලේ ඥාති කෙනෙක් ඉන්නේයිද කියලා දන්නේ නැහැ. එදා රෑ මේ අය ඇවිල්ලා රජතුමාට පීඩාකාරී විදිහට කෑ ගහද්දි පහුවෙන්ද බුදුහාමුදුරු හම්බ වෙන්න ගියා. ඒ වෙලාවේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මහරජතුමනි බිය වෙන්න එපා. මේ ඇවිල්ලා ඉන්නේ ඥාතිවරු පිරිසක්. බුද්ධාන්තරයක් අහු කරගෙන ඇවිල්ලා ඉන්නව ඔබෙන් පින් ගන්න. රජතුමා අහනවා භාග්‍යවතුන් වහන්සේ මම හෙට දානයක් සපස් කරලා පින් දුන්නොත් මේ ඇයට පින් ගන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුළුවන් මහරජතුමනි. පහවෙනිද නැවත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කළා රජමාලිගාවේ දානට. එදා රජතුමා තමන්ගේ සියලුම ඥාතිවරු මෙනෙහි කළා සිහිපත් කළා. සිහිපත් කළා ඒ අයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන්පැන් පූජා කළා ඒ පින්පෙත් අනුමෝදන් කරා. പ്രേත ලෝකයට ගිය කෙනෙකුට කුඹුරු කරන්න බෑ. പ്രേත ලෝකවල ඉපදුන අයට රස්සාවල් කරන්න මිල මුදල් හම්බ කරන්න බෑ. මනුස්ස ලෝකයේ ඉන්න අපි කරලා සිද්ධ කරලා අනුමෝදන් කරන පිනක් කරනකොට වෙන ගොඩේ ඉන්න විදිහක් නෑ. പ്രേත ලෝකවල උපදින අයගෙන එක පිරිසකට විතරයි පින් ගන්න පුළුවන්. ඒ පරදත්තූප කියන ජීවි කොටාසය. එතකොට ඉන් මෙහාට ඉන්න අනෙක් සියලුම പ്രേත කොට්ටාස තමන් කර කර්ම ශක්තිය නිමා වෙනකන් අවසන් වෙනකන් ප්‍රබල කරපු කුසලයක් වූ මතු වෙනකන් ඉන්නට වෙනව දුක් විඳ විඳ. පින්වතුනි, പ്രേත වස්තුව ටිකක් කියවන්න මැරෙන්නට කලින් ඒක කියවලා දැන කියාගෙන ඉන්න එක හොඳයි ඔය පව්කම් අකුසල කර්ම වලින් බැහැර වෙන්නේ. මිනිසුන්ගේ හිත් හැදෙන්නේ මේ බණ පොතක් පතක් කියෙවුවොත් තමයි, බණ ටිකක් ඇහුවොත් තමයි. ඒ නිසා අපි රැ එළි වෙනකන් බලන අහන සින්දු පෙළිනාට්‍ය වලින් හිත හැදෙන්නේ නෑ පින්වතුනි අවුල් වුණා මිසක ඒ නිසා දවසකට කී එකවරක්වත් බණ ටිකක් අහන්න මිනිස්සු හිත හුරු කරගන්නට ඕන. බිම්බිසාර මහරජතුමා මේ ඥාති പ്രേතවරුන්ට පින්පෙත් අනුමෝදන් කරාම එදා රෑ මේ අය සුගතියටපත් වුණ බව රජතුමා ඉදිරිපිට පෙනී හිතලා කියා දුන්නා. රජතුමා ඉදිරියට පෙනී හිතලා ප්‍රකාශ කළා ඔබතුමා දුන්න පිනෙන් අපි සුගතිගාමි වුණා කියලා. පින්වතුන් හිතන්න ටිකක් අපි පිනක් දහමක් කළා පින්පෙත් අනුමෝදන් කළත් කොච්චර අඩු පිරිසක්ද මූලික කරගන්නේ. ඇත්තම කතාව නම් පරම්පරා දෙකකට එහායින් පිරිසක් අපිට මතක නෑ නේද? මේ භව සංසාරේ මේ භව ගමන තුල අම්මලා වුණ අය හිටියේ එක්කෙනාද අපට? තාත්තලා වුණ අය හිටියේ එක්කෙනාද අපට? ආචි අම්මා සීයා උනේ එක්කෙනාද අපට නෑ මේ සසර ගමනේ එවැනි තත්වයන් වලටපත් වෙලා අම්මා තාත්තා වෙලා ඉපදුන අය අත්තම්මල සීයා වෙලා ඉපදුන අය දුවල පුතාල වෙලා ඉපදුන අය මේ සසර ගමනේ කොච්චරද ගෝණ പ്രേතවත්ව කියවන්නේ ඒක බොහොම වටිනවා ගෝණ പ്രേතවත්වේ එක්තරා කෙළඹි පුත්‍රයේ තමන්ගේ තාත්තා මැරුණාම අඬනවා හැමතැනම ඇවිදැවි දහනවා මගේ තාත්තව දැක්කද මගේ තාත්තව දැක්කද කියලා. බුදු පියාණන් වහන්සේ ලෝකය බලනකොට දවස් එදා දකිනවා මේ කෙළඹි පුත්‍රයාගේ හිත ඇතුලේ සෝවාන් ඵලයට පත්වන්නට හිත සකස් කරන්න පුළුවන්. බුදුන් වහන්සේ ගෙදරට වඩිනවා. කෙළඹි පුත්‍රයා දුවගෙන ඇවිල්ලා බුදුන් වහන්සේට වැඳලා අහනවා ස්වාමීනි මගේ තාත්තා දැක්කද කියලා. බුදුන් වහන්සේ ඔහුගෙන් අහනවා ඔබ කියන්නේ ඔබ මගෙන් අහන්නේ මේ ජීවිතේ තාත්තා ගැනද නැත්නම් පෙර ජීවිතේක තාත්තා ගැනද කියලා. ඉතින් ඔහුට බුදු පියාණන් වහන්සේ ඒ අහපු වචනෙන් ඔහු කම්පණයටපත් වෙනවා. හිතුවා ඔහු ටිකක් Taman ඉන්න සංවේගයේ පැත්තකට කරලා ඔහු ටිකක් කල්පනා කරන්න ගත්තා. බුදුහාමුදුරු මොකද්ද මගෙන් මේ අහපු ප්‍රශ්නේ කියලා. ඔබටත් කියන්න තියෙන්නේ මේ තමයි. මේ සසර ගමන තුල මැරුණ උදවිය අප්‍රමාණයි. අවුරුද්දකට සැරයක්වත් ඔබ 10 15 නමක් වඩම්මන්නට ඕනේ නැහැ. ඔබ ඔය ඉන්න පර්චස් 10 15 උතනට උරුමකම් කියලා මැරිලා ඔබෙන් පින් ගන්න බලාගෙන ඉන්න අය කොච්චරද කියලා දන්නේ නැහැ. මේ පොළව බදාගෙන පොළව අල්ලගෙන පොළවම කමින් පොළවටම ආලයෙන් මැරිච්ච අය කොයිතරම්ද කියලා දන්නේ නැහැ. ඔබේ ඉන්න ඔබ පදිංචි වෙලා ඉන්න ගෙදර තුල ඉන්න පුළුවන් ඒ ඉඩම කඩම තුල ඉන්න පුළුවන්. මිනිස්සු ගොඩක් වෙලාවට අවසානේ මැරෙන්නේ මේවා අල්ලගෙන මේ වසරකට සැරයක් එක හාමුදුරු කෙනෙක් හොඳට නැති සාංගිකව දානයක් පූජා කරන්න පුළුවන් එක හාමුදුරු කෙනෙක්ට. පන්සලේ එක හාමුදුරු කෙනෙක් හරි වඩම්මගෙන එහෙම නැත්නම් ඔබ කැමති වෙන හිතවත් වන හාමුදුරු නමක් හරි වඩම්මගෙන බත් ටිකක් හදලා එක වෑංජනයක් හදලා පූජා කරලා ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා සංඝ සතු කරලා පූජා කරලා වැඩි දේවල් මුකුත් අවශ්‍ය නැහැ. කෙකොළු බත් ටිකක් හදලා පරිප්පු ඩිංගක් හදලා සංඝ සතු කරලා දාන ටිකක් ගෙදර පූජා කරන්න. නිකම්ම ගෙවල් වල ඉන්න එපා. තුන් මාසෙන් අවුරුද්දෙන් හත් දවසෙන් අමතක කරලා දාන්නට එපා. මොකද ඒ ඥාතිවරුන් ඔබ ගලවගත්තේ නැතෝකින් වෙන විදිහක් නෑ ඒ අයට ගලවෙන්න. මෛත්‍රී භාවනාව කියන්නේ අත් දෙක එකට එකතු කරගෙන මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා කියන එකම නෙවෙයි. මේකත් මෛත්‍රිය පැතරවීමේ එක විදිහක් වින්වත්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ ඥාතිවරු කොයිතරම් අය මේ ලෝකවල ඉපදිලා ඉන්නවද? සෙම්සොතු අනුභව කරන අය වැසිකිලි වලවල් අසූචි මල මූත්‍රා අනුභව කරන අය, ගින්දරෙන් වෙලිලා පිච්චිලා දැවෙන අය, කුණු ගොඩවල් වල ඒ දේවල් අනුභව කළා, ඒ දේවල් වල දුගඳ ආග්‍රණය කළා ඉන්න අය പ്രേත ලෝකයේ තියෙන කොටස්. එතකොට අපිට උනත් යන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. එහෙම නෑ කියලා කියන්නේ නෑ. ඉතින් එතනට නොයන්නට කටයුතු කරගන්නට ඕන අපි. භෞතික ලෝකෙ මේ තියෙන දේවල් එක්ක සීමිතව ඇලෙන්නට එපා. නිතරම හිතන්න මේ දේවල් හැම වෙලෙම හිතන්න ඔබ මේ දේවල් Tamanට తాවකාලිකව පරිහරණය කරන්නට ලැබුණ දේවල් ටිකක් මේ ඉඩ ඉඩම කඩමුණත් එහෙමයි හිසට හදාගත්ත හිසට සෙවණක් කරගත්ත ගේ දොර වහලා වුණත් එහෙමයි මේ පරිහරණය කරන දේවල් වුණත් එහෙමයි දුවල පුතාලා වුණත් එහෙමයි මේ අයම නෙවෙයි ජීවිතේ පෙර ජීවිතවල කොච්චර හැදුවද මේ සංසාර ගමනේ අම්මලා තාත්තලා කියලා බැඳගෙන හිත అలවගෙන කොච්චර හිටියද මේ සසර ගමනේ දුවලා පුතාලා කියලා මෙරි මෙරි මෙරි මෙරි කොච්චරනම් අපි කළාද මේ සසර ගමනේ මේ ජීවිතයක් එක අවස්ථාවක් මේ කිසිදු දෙයකට ඕනෑවට වඩා බැඳෙන්න එපා ඇලෙන්නට එපා ඒ ඇලීමෙන් බැඳීමෙන් තොර වෙනකොට හිත නිදහස් කරගන්න පුළුවන් මේ කියන දුගතිගාමී තැන්වල උපදින එකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා බොහොම වටින තැනක් මේ මනුස්ස ජීවිතය. නිස්කාරණේ නිකරුණේ කාලා බීලා නිකාම් ගෙවිලා මැරිලා යන්නට එපා කිමතුනි. සසර ගැන නිතරම බියෙන් දකින්න. සසර කියන්නේ මහ භයානක ගමනක් විදියට හැම වෙලාවෙම දකින්න. ඒක ඔබට පින් කුසල් වඩන්නට ඒසේ දැකීමම හේතුවක් වෙනවා. ඒ නිසා പ്രേත ලෝකවල ඥාතිවරු අප්‍රමාණව දුක් විඳිනවා. ඔබට මේ പ്രേතවත්ව කියවනකොට ගොඩක් වෙලාවට දැනගන්න පුළුවන් ඒ තැන්වල తත්වය කොහොමද කියලා. මහ විශාල ශරීර ඇති වෙලා ඒ අයගේ උගුරකට හැදෙන්නේ ඉදිකටු මලක ප්‍රමාණයක. බණපොත තුල තියෙනවා ඒක රහතන් වහන්සේලා 69 පාත්‍ර 60කින් වතුර ගෙනහලා ප්‍රේතයේගේ උගුරට දැම්මා. ඒත් ඔහු කියනවා දිය බින්දුවක්වත් උගුරට මෙන්නවත් වතුර ටිකක් ඇතුළට ගියේ නෑ කියලා. හරි දුකක් මේක. Tamange පැත්තටම අරගෙන හිතලා බලන්න. ඒ නිසා දුගතියට යන්නට එපා. සුගතියට යන්න පුළුවන් තරම් මඟ හදාගන්න. ඉඩකඩ ලැබෙන හැම වෙලාවකදීම පින් කුසල් කරන්න. අකුසල් පුළුවන් තරම් දුරු කරන්න. වචනයක් කියනකොට දෙයක් හිතනකොට දෙවරක් කල්පනා කරන්න. මේක අයහපතක් වෙන දෙයක්ද යහපතක් වෙන දෙයක්ද කියලා. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන කෙටි වේලාව තුළ ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට තියෙන අනුශාසනාවේ කාල හෝරාව අපිට අවසන් වෙනවා සමාප්ත වෙනවා මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාම പ്രേත ලෝකයේ ඇතුළු සතර අපායට යන්නට තියෙන ඉඩකඩ වලක්වා ගනිත්වා දිව්‍ය ලෝක සම්පත් ලබන්නට මනුෂ්‍ය ලෝක සම්පත් ලබන්නට නිවන් සම්පත්තිය අවබෝධ කරන්නටත් වහවහාම උත්හාන වීරයෙන් යුතුව පිං කුසල් වඩන්ට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය චිත්ත ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා අද ධර්මානුශාසනාව පැවැත් කෞරුණේ දේශකයන් වහන්සේ මොරටුව ගොරකාන් කඳුරු දුව දීපාරාම විහාරාධිවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද හැදිගල්ලේ චන්නාලෝක ස්වාමීන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක්ති රෝගී සෝයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතරින් එතරවන්නට මඟ කියා දෙන සත් ධර්ම මණ්ඩපය සත්‍ය ගවේෂී සෑම බදාදා දිනකම රාත්‍රී 7:30ට 91.7 91.9 සදේශීය සේවයෙන් නමෝ හරි රක්ති ධම්මචාරී ඔබේ දාම්ගත යොමු කරන්න. නිෂ්පාදක සත්‍යගවීසි සද්ධර්ම මණ්ඩපය ආගමික අංශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ලිපිනයට.